වෙනතුනේ ධර්මය තේරුම් ගන්නකොට අපේ සිත් සතන් නිවෙන විදිහට ප්‍රතිපදාවක් පැහැදිලි වෙන විදිහට ඒ ධර්මය තේරුම් ගැනීම ඊටම වැදගත් වෙනවා. අපි නිරන්තරයෙන්ම සිහිපත් කරනවා එක පාඩමක් නොවි අපේ ජීවිතයේ ප්‍රතිපදාවක් පැහැදිලි වෙන විදිහට ප්‍රතිපදාවක යෙදී හැකි වෙන විදිහට ධර්මයේ තේරුම් ගැනීමෙහි ඇති වැදගත්කම පිළිබඳව. එහෙම නැති වුණොත් අර සර්පයා වලිගෙන් අල්ලගත්තා වගේ එහෙමත් නැතිනම් ඊතර වීම පිණිස පවත්නා පහුර කරපින්නාගෙන යනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. එනිසා ධර්මය පවතින්නේ ඊතර වීම සඳහා. හැබැයි ඊතර වීම සඳහා පවතින ධර්මයේ ඒ රැකවරණයත් අපි විසින්ම සැලසිය යුතුව පවතිනවා. ඒ නිසා අපි ධර්මය රැක ගන්න ගමන්ම ඒ ධර්මය ඊතර වීම පිණිස භාවිත කිරීම වැදගත් වෙනවා. නමුත් ඒ දේ තුළ අපේ පුද්ගල භාවයන් ආත්ම දෘෂ්ටියෙන් තව තවත් වර්ධනය වෙනවා නම් ඒකේ තරම් යුතු නැහැ. මේ මගේ ස්වභාවය, මේ මගේ හැටි, මේ තමයි නියම ක්‍රමවේදය කියලා අපි එකක එල්බී සිටිනවා නම් ඒක කිසිසේත්ම ධර්මයේ තුල අනුමත කරන දෙයක් නෙමෙයි ඒ තුලින්ම අපි ධර්මයෙන් ඈත් වූ පුද්ගලයෙක් හැටියට සලකන්නට පුළුවන්කම තියෙනවා ඒ නිසා ධර්මයක් තේරුම් ගන්නකොට ඒ ධර්මයේ පිළිබඳව අපි අපේ ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂ කරන විදිහට එහෙම නැතිනම් ප්‍රතිපදාව හොඳට පැහැදිලි වෙන විදිහට අපි කුමක් කළ යුතුද කියන කාරණාව මනාකොට අවබෝධ කළ හැකි විදිහට ඒ ධර්මය ඇසීම ඊටාම වැදගත් වෙනවා. අපි පසුගිය දේශනාව තුළ පසුගිය සතියේදී කතා කළා නීවරණ ධර්මතාවයන් පිළිබඳව. නීවර නිවන ආවරණය කළ හැකි ඒ නීවරණ ධර්මතාවයන් ගැන අපි කතා කළා. එතනදී අපි ධම්මසංගණි ප්‍රකරණයෙහි එන නීවරණ ගොච්ඡකය ආශ්‍රය කරගෙන අපි නීවරණ ගොච්ඡකයේහි පවතින ඒ කාරණාවන් න්‍යායාත්මක ක්‍රමයක් යටතේ කතා කළා. ඒකෙදී අපි පැහැදිලි කරගත්තා නීවරණ ඇතිවන තැන සහ නීවරණ සංප්‍රයුක්තයි කියන්නේ කුමක්ද? ඒ වගේම නීවරණ විප්‍රයුක්තයි කියන්නේ කුමක්ද? නීවරණීය ධර්ම කියන්නේ මොකක්ද? අනීවරණ ධර්ම කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. ඒ ධර්මතා ටික අපිට වෙන්කොට හඳුනා ගත්තාම අපි දැක්කා නීවරණයි කියලා කියනකොට අපි සාමාන්‍යයෙන් දකින මට්ටමෙන් මේ බොහොම පැතිරුණු මට්ටමක නීවරණයන්ගේ ස්වභාවය පිළිබඳව අපි අවබෝධ කරගත්තා. පින්නතුනේ අද දවසේදී අපිට කතා කරන්නට තියෙනවා ච ධම්මා පහ තබ්බා ච තණ්හා කායා ධර්මතා හයක් ප්‍රහාණය කළ යුතුයි කුමක්ද ඒ ධර්මතා හය ච තණ්හා කාය තණ්හා කායයන් හය එතකොට ඒ ෂත් තෘෂ්ණා කාය කායවල නැතිනම් තණ්හා කායවල හයක් තියෙනවා මේ තණ්හා කායයන් හය අපි ප්‍රහාණය කළ යුතු ධර්මයන් මොනවද ප්‍රහාණය කළ යුතු තණ්හා කායවල හැටියට විස්තර කරන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධම්මාරම්මන කියන මේ ධර්මයන් කෙරෙහි ඇති තණ්හාව තමයි ච තණ්හා කායා කියන තැනින් අදහස් කරන්නේ. සා කාම සා ඒව කාම තණ්හාදී ભેදේන අනේක ભેදත්තා රාසත්තේන කායෝති වුත්තා. එතකොට කාම තණ්හාදී ભેදයෙන් නොඑක් බෙදීම් ඇති බැවින් රාසත්හේන කායෝති උත්තා එක්කල එකතු කරලා රාශී අර්ථයෙන් එතන කය කියන වචනේ යොදලා තියෙනවා. දැන් ච තණ්හා කායා කියලා කිව්වේ තණ්හාව පවත්නා කයවල් කාය කියන වචනේ යොදනවා. අපි කය කියලා කියනවා. එතකොට මේ කය කියලා යොදලා තියෙන කුමක් නිසාද? කාම තණ්හාදී ભેදේන අනේක ભેදත්තා රාසත්හේන කායෝති උත්තා කියලා දක්වනවා. මේ රාශී අර්ථයකින් මේ කාම තණ්හාදී ධර්මයන්ගේ නොඑක් ප්‍රභේදයන්ගෙන් රාශී අර්ථය නිසා මේ කාය කියන වචනය විග්‍රහ කරලා බෙදලා දක්වනවා. ඒ කියන්නේ අපි කතා කරලා තියෙන පරයයන් නිසා අපිට බොහොම කෙටියෙන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. රූපේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා කියනකොට රූප තණ්හා රූප ධර්මයන් පිළිබඳව ඇති තණ්හාව රූප තණ්හාව රූප තණ්හාව කියන එක අපිට නිකම්ම ගොඩ නැගෙන්නේ නැහැ අපිට රූප තණ්හාව කියන එක ගොඩ නැගෙන්නේ රූපේහි ඇති නিত্য සංඥාව නිසා නিত্য සංඥාව නිසා කියලා කියන්නේ රූපේහි යථාර්ථය නොදන්නකම නිසා අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන මේ Nirodha නොදන්නාකම නිසා තමයි අපිට රූපයන් කෙරෙහි තෘෂ්ණාව පතිත වීම සිද්ධ වෙන්නේ. එතකොට ඒකට කියන අපි රූප සංහාව කියලා. අපිට බාහිර රූප ධර්මයන් විශේෂෙහි පවස්නා සංහාව. ඒ සංහාව යෙදෙන්නේ වේදනා සංප්‍රයුක්තව වේදනාව සංප්‍රයුක්තව කියලා කියන්නේ අපි සංහා කරන්නේ හැම වෙලාවකදීම සැප සහගත දෙයකට. නැතිනම් උපේක්ෂාව හෝ සැප සහගත දෙයකට තණ්හාවෙන් ඇලීම, තණ්හාවෙන් බැඳීම සිද්ධ වෙනවා. එතකොට ඒ තණ්හාවෙන් යුක්ත දේ හැම වෙලාවකදීම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතාවයන් තණ්හාවෙන් යුක්තයි කියලා කියන්නේ මේ ධර්මයන් අපිට මේ ධර්මයන් නිසා යම් වේදනාවක් උපදවනවා නම් මේ වේදනාව සැපසහගත නම් අපි ඒ සැපසහගත දෙෙහි ඇලීම සිද්ධ වෙනවා. ඒ වගේම යම් ගන්ධයක් තියෙනවා නම් ඒ සැපසහගත ගන්ධෙහි ඇලීම සිද්ධ වෙනවා. එතකොට වේදනාවයි අවශ්‍ය වේදනාවේ ලක්ෂණය අපි දකින්නේ රූපේ පැත්තෙන් එනිසා මේ වේදනාව ලබා ගැනීම පිණිස අපිට රූපය අවශ්‍ය වෙනවා වේදනාවයි අපි තණ්හා කරන්නේ වේදනාවට තණ්හා කරනකොට ඒ වේදනාව ලබා ගැනීම සඳහා අපිට ඒක රූපය තුල පවතින දේ හැටියට දකින නිසා අපි තණ්හා කරනවා ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මතා ටිකට. අන්න ඒ නිසා අපිට ඒ පවත්නා තෘෂ්ණාවට නැතිනම් ඒ ගතිය නිසා පවතින තණ්හාවට අපි කියනවා කාම තණ්හාව කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන් කෙරෙහි ඒ පවත්නා පවත්නා ස්වභාවය. පින්නතනේ මෙතනදී තියෙන විශේෂත්වය තමයි අපි රූපයට තණ්හා කරනවා කියලා කියනකොට එක එල්ලේම අපි හටගෙන නිරුද්ධ වෙන රූපයට තණ්හා වේදෙනවා කියන එක නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ. ඒ කියන්නේ රූපය කියන එක ස්වභාවයෙන්ම හටගෙන නිරුද්ධ වෙන බවින් යුක්තයි. නමුත් හටගෙන නිරුද්ධ වෙන බව නොදන්නාකම නිසා අපි මේක ඇති හැටියට ගත්ත කමින් තමයි අපි තණ්හාවෙන් ඇසුරු කරන්නේ. ඒ කියන්නේ රූපය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් හැටියට දැනගත්තා නම් අපිට පේනවා තණ්හා කරන්නට දෙයක් හමු නොවන බව. නමුත් මේ Nirodhe නොදන්නාකම නිසා අපි මේක ඇති බවට උපාදාන වශයෙන් තණ්හා උපාදානයන්ගෙන් ඇසුරු කරනවාමයි. හැබැයි ඒ රූපය කියලා අපි අසුරු කරන තණ්හාපාදානයන්ගෙන් අසුරු කරන මොහොත වන විටත් ඒ රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඉවරයි. හැබැයි රූප විශේෂෙහි මේ දේ පැවැත්තු පවත්වපු නිසා රූප විශේෂෙහි මේ කාරණාව අපි ඇති කරගෙන තියෙන නිසා මේකට කියනවා රූප තණ්හා කියලා. ඒ විදිහමයි සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා කතා කරන්නේ. පොදුවේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මයන් කෙරෙහි ඇති කරගත්ත මේ තණ්හාවට අපි කතා කරනවා කාම තණ්හාව කියලා. එතකොට පොදු ව්‍යවහාරයක් විදිහට අපිට කාම තණ්හාව කියන මේ දේ තුළ මේ ටික හඳුර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ප්‍රහාණය කළ යුතු ධර්මයක් කුමක්ද? මේ ච තණ්හා කාය නැතිනම් තණ්හා කායවල් 6 ප්‍රහාණය කළ යුතු ධර්මතා ටිකක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපිට අනෙක් කාරණාවට අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රහාණය කළ යුතු ධර්මතා හතක් තියෙනවා. සත්‍ය ධම්මා පහතබ්බා ධර්මතා හතක් ප්‍රහාණය කළ යුතුයි. කවර ධර්මතා හතක්ද? සත්‍ය අනුසය. එතකොට අනුසය ධර්මතා හතක් තියෙනවා අපිට ප්‍රහාණය කළ යුතු. අනුසය ධර්මතා හතක්. එතකොට අනුසය කියලා කියනකොට යම්කිසි ධර්මයන්ගේ අනුසහගත ස්වභාවයකින් ශේෂව පවත්නා ස්වභාවයකින් සම්පූර්ණයෙන්ම පරිහානියටපත් නො ස්වභාවයක් නිසා මේ ධර්මයන්ට කියනවා අනුසය ධර්මතාවයන් කියලා. එතකොට කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිත්තානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියලා අනුසය ධර්මයන් අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. අපහීනට්ඨේන අනුසෙන්තිති අනුසය. එතකොට අප්‍රහීනාර්ථයෙන් ප්‍රහීන භාවයට පත් වෙලා නැහැ. ඒ නිසා නැවත නැවත ඇසුරු වෙන බවෙන් යුක්ත නිසා කියනවා අනුසය ධර්ම කියලා. එතකොට මේ අනුසය ගැන බොහොම කෘතුලව කතා කරන තැනක් තමයි යමක අප්‍රකරණයෙහි එන අනුසය යමකේ කියලා කියන්නේ. යමක යමක සත්‍ය අපි කතා කරලා තියෙනවා සත්‍යමක ආදී දේවල් වල මූලික වශයෙන්ම පළවෙනි කාරණාවන් පිළිබඳව ඒ වගේම මෙතනදී අනුස්සය ධර්මයන් පිළිබඳව හොඳටම පැහැදිලි කරන දේ තමයි අනුස්සය යමකේදී අනුස්සය පිළිබඳව හොඳ පැහැදිලි ඉතාමත් දීර්ඝ විස්තරයක් දැක්වෙනවා ඔබට පුළුවන් ඒ මූලාශ්‍ර පරිශීලනය කරලා අනුසය ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ අනුශේ යමකය තුල අපිට මූලික විදිහටම කාරණා කිහිපයක් සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. මේ අනුශේ ධර්මයන් વિશેහි අපිට යම් නුවණක් හඳුනා ගැනීමක් සිද්ධ කරන්නට අනුශේ යමකය අපි කතා කරන්නට ගියොත් ඒක අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණ මාත්‍රකාවෙන් බැහැරව බොහොම ඉතාමත් විශාල කාරණා සමූහයක් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි මූලික හඳුනා ගැනීමකට නැතිනම් මූලික සත්‍ය අනුසේ ධර්මයන් පිළිබඳව දැන ගැනීමකට අපි ඒ ආශ්‍රය කරගෙන කරුණු කාරණා කිහිපයක් අපි සාකච්ඡා කරමු. එතකොට මේ අනුසයාති කේනත්තේන අනුසයා අනුසය කියලා කියනකොට අටකථාචාර්යන් වහන්සේ පැහැදිලි කරනවා කුමන අර්ථයකින්ද අනුසයයි කියලා කියන්නේ කියලා. අනුස අනුසයනත් හේන කෝයේස අනුසයනට්ඨෝ නාමානි නාමාති අපහීනට්ඨෝ එතකොට අනුව පවත්නා අර්ථයෙන් එතකොට කුමක් නිසාද මේ අනුව පවත්නා අර්ථය කතා කරන්නේ අපහීනට්ඨෝ අපහීන අප්‍රහීනාර්ථයෙන් දුර වෙලා නැති කම නිසා තමයි කතා කරන්නේ. ඒතේහි අපහීනට්ඨේන තස්ස තස්ස సంతානේ අනුසෙන්ති නාම. මේ ධර්මයන්ගෙන් අප්‍රහීන භාවයක් තියෙන නිසා මේ ධර්මතා ප්‍රහීන වෙලා නැති නිසා ඒ ඒ సంతානෙහි අනුසෙන්ති නාම ඒ ඒ සිත්වල අනුශේ වීම සිද්ධ වෙනවා පැවැත්ම සිද්ධ වෙනවා තස්මා අනුසයාති උච්චන්ති ඒ නිසා අනුසේ ධර්ම කියලා කියනවා අනුසෙන්තිති අනුරූප ලංකාරණං ලබිත්වා අනුරූප අනුරූප කාරණං ලබිත්වා uppajjanti iti atto එතකොට මෙතන අනුසේ අනුසේ කියලා කියන්නේ කුමක් නිසාද? අනුරූප කාරණං ලද්දා ලද්දා. එතකොට අනු අනුරූප කාරණයක් ලැබ අනුරූප කාරණං ලැබිත්තා අනුරූප ඒකට සුදුසු උපදින්නට සුදුසු දැන් කාමරාග අනුසේ නම් කාමරාගයේ උපදින්නට සුදුසු කාරණයක් ලැබුණට පස්සේ උපජ්ජන්ති ඉති අර්ථෝ උපදිනවා කියන උපදිනවා කියන බව සිද්ධ වෙනවා. උපදිනවා. එනිසා මෙන්න මේ වගේ අනුරූප කාරණයක් ලැබලා උපදින භවෙන් යුක්ත නිසා ඒක ප්‍රහාණයටපත් නොවුණු බව පැහැදිලි කිරීම සඳහා අනුසය ධර්මතාවයන් කියලා කියනවා. එතකොට අනුසය ධර්මයන් පිළිබඳව අපි කතා කරනකොට අනුසය ධර්මතා හතක් පිළිබඳ අනුසය ධර්මයන් පිළිබඳව අපි කතා කරනකොට අනුසය ධර්මයන් හතක් පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉදානි තේසං උපත්තිඨානම් පකාශේතුන් තත්ත කාමරාගනුසේවනුසේති ආදිමාහ තත්ත කාමධාත්වය දීසු වේදනාසී වේදනාසූති එතකොට මේ අනුසේ ධර්මයන් පිළිබඳව කතා කරනකොට පළවෙනි අනුසය අපි කතා කරනවා කාමරාග අනුසය කියලා කාමරාග අනුසය කියලා කියන්නේ මොකද්ද කාමරාග අනුසය කියලා කියනවා කාම ධාතුවේහි දෙවදෑරුම් වේදනාවේහි ඇතිවෙන අනුශය ධර්මයකට. එතකොට කාමරාග කියලා කියනවා කාම කියන වචනේ අපි කතා කරලා තිනවා කාමේ තීති කාමෝ කාමනේ වෙන ස්වභාවය නිසා කාම කියනවා කියලා. ඊට පස්සේ රජ්‍යන වශයෙන් රාගෝ ඇලෙන ස්වභාවය නිසා රාග කියලා කියනවා. එනිසා කාම කාම කැමති වෙන ස්වභාවයෙන් ඇලෙන සහ ඇලෙන ස්වභාවය කියන එක අපි කාම රාග කියලා කතා කරනවා. එතකොට මේ කාම රාගය අනුසය ධර්මයක්. අනුසය කියලා කියන්නේ අප්‍රහීනාර්ථයෙන් සසංතානෙහි අනුරූප කාරණයක් ලැබ නැවත හටගන්න බවකින් යුක්ත නිසා අපි අනුසය ධර්මයන් කියලා කියනවා. එතකොට මේ අනුසය ධර්මයන් ඕනම අවස්ථාවකදී උපදින්නට පුළුවන්කම තියෙනවා. ඒක උපදින්නට සුදුසු අනුරූප කාරණාවන් ලැබලා අනුරූප කාරණාවන් ඇසුරු කරගෙන කාමර කාමරාග අනුසය උපදින්නේ කුමක් ඇසුරු කරගෙනද කියලා ඊළඟට පැහැදිලි කරනවා කාමරාග අනුසය කාමරාග අනුසය පැහැදිලි වෙන හටගන්නේ කුමක් ඇසුරු කරගෙනද කියන කාරණාව ඊළඟට පෙන්වා දෙනවා කාමරාග අනුසය හටගන්නේ තමාගේ సంతානෙහි ද්වදෑරුම් වූ කාම ධාතුවේ වේදනාවේහි කාම ධාතු අනුගිය ද්වදෑරුම් උන වේදනාවේහි උපදිනවා කාමරාගානුසය අනුසය වෙනවා. කාම ධාතුය ද්වේෂ වේදනාසු කියලා පිළිබඳව දක්වනවා. කාම ධාතුවේහි දෙයාකාර වේදනාවේහි කාමරාගානුසය වෙනවා. කාම ධාතුවේ කුමක්ද දෙයාකාර වේදනාව කියලා මෙතනින් අර්ථ දක්වන්නේ? සැප වේදනාව සහ උපේක්ෂා වේදනාව කියන මේ වේදනාවෙහි කාමරාගානුසය අනුශය වෙනවා. සැප වේදනාව සහ උපේක්ෂා වේදනාව. එතකොට කාම ධාතුවේ යම් සැප වේදනාවක් තියෙනවා නම් යම් උපේක්ෂා වේදනාවක් තියෙනවා නම් මේ සැප වේදනාවෙහි උපේක්ෂා වේදනාවෙහි මෙතනදී කාමරාග අනුසයෙන් අනුසය වෙන බව අපි කතා කරනවා. එතනදී දුක් වේදනාව කතා කරන්නේ නැහැ. අපි සැප දුක් උපේක්ෂා කියලා තුන් වේදනාවක් ගැන කතා කරන්නේ. නමුත් දුක් වේදනාව කතා කරන්නේ නැහැ. හේතුව අපි දුක් වේදනාවට නෙමෙයි කැමති වෙන්නේ. අපි සැප වේදනාවටයි කැමති වෙන්නේ. ඒ නිසා ඒක සැප වේදනාව කියන ගණයේ තුල කතා කරන නිසා කාම රාගය කියන එක හටගන්නේ සැපේ සහ උපේක්ෂාව කියන වේදනා දෙක ඇසුරු කරගෙන. කත්ත පටිඝානුසය අනුසේති පටිඝානුසය අනුසය වෙන්නේ කුමන තැනකද? දුක්ඛාය වේදනාය දුක් වේදනාව ඇසුරු කරගෙන තමයි දුක් වේදනාවෙහි තමයි පටිඝානුසය අනුසය වෙන්නේ. කත්ත මානානුසය අනුසයති මානානුසය හටගන්නේ කුමන තැනකද? කාම ධාත්වයා ද්වේෂ වේදනාසු රූප ධාත්වයා අරූප ධාත්වයා එත්ත මානානුසය අනුසයති කාම ධාත්වයේහි තියෙන ද්වේෂ වේදනාසු දෙයාකාර වේදනාවෙහි ඒ කියන්නේ අපි කිව්ව කාමදාත්වයේ දෙආකාර වේදනාව කුමක්ද? සැප වේදනාව සහ උපේක්ෂා වේදනාව. සැප වේදනාවෙහිත් උපේක්ෂා වේදනාවෙහිත් රූප අරූප ධාතු වලත් මානානුසය අනුසය වෙනවා. අත්ත දිඨානුසය අනුසේති දිඨානුසය අනුසය වෙන්නේ කොහොමද තැනකද? සම්බසක්කාය පරියාපන්නේසු ධම්මේසු එත්ත දිඨානුසය අනුසේති. දිඨානුසය අනුසය වෙන්නේ කුමන තැනකද? සම්බසක්කාය පරියාපන්නේසු ධම්මේසු. සියලු සක්කාය පරියාපන්න ධර්මයන්ගේ. ඒ කියන්නේ සක්කාය කියලා කිව්වා අපි උපාදානස්කන්ධයන්ට. එතකොට මේ පංච උපාදානස්කන්ධේ යම් තැනක පවතිනවා නම් ඒ හැම තැනකම දිඨානුසය අනුසය වෙනවා. කත්ත විචිකිච්ඡානුසය අනුසේති. විචිකිච්ඡානුසය අනුසය වෙන්නේ කොහිද? සබ්බ සක්කාය පරියාපන්නේසු ධම්මේසු එත්ත විචිකිච්ඡානුසය අනුසේති. සබ්බ සක්කාය පරියාපන්න ධර්මයන්හි විචිකිච්ඡානුසය අනුසය වෙනවා. කත්ත භවරාගානුසය අනුසේති රූප ධාත්වය අරූප ධාත්වය එක්ක භවරාගානුසය අනුසේති රූප ධාත්වෙත් අරූප ධාත්වෙත් කියන මේ තැන් දෙකෙහි භවරාගානුසය අනුසය වෙනවා. කත්ත අවිජ්ජානුසය අනුසේති අවිද්‍යානුසය අනුසය වෙන්නේ කොහිද? සබ්බ සක්කාය පරියාපන්නේසු ධම්මේසු සියලු සක්කාය පරියාපන්න ධර්මයන්ගේදී ධර්මයන්හි අවිජ්ජානුසය අනුසය වෙනවා. එතකොට දැන් මේ තමයි මූල මූලික විදිහටම මේ ධර්මයන්ගේ උත්පත්තිය නැතිනම් යෙදෙන ස්ථානයන් පිළිබඳව අපි කතා කළොත් කතා කරන තැන. එතකොට අපිට මේ කතා කරපු න්‍යාය යම් බෙදීමකට ලක් කරලා ඊට පස්සේ අපිට කතා කරන්නට අවශ්‍ය වෙනවා. ඒ තමයි අනුසය ධර්මය කියලා කියනකොට දැන් කාමරාග අනුසය කියලා කියනකොට කාමරාගය කියන එක කුසල්ද අකුසල්ද? කාමරාගය කියන එක අකුසල ධර්මයක්. එතකොට කුසල සිතක අකුසල ධර්මයන් පැවැත්විය නොහැකි. එහෙනම් අපිට කාමදාත්‍යා ද්වේෂ වේදනාසු කියලා කිව්වහම කාමදාත්‍යෙහි දෙආකාර වේදනාව කියලා කිව්වහම අපිට කාමදාත්‍යේ කුසල සැප සැප වේදනාවකුත් ඇති වෙන්නට පුළුවන් අකුසල සිතක සැප වේදනාවකුත් හටගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කුසල සිතක උපේක්ෂා වේදනාවක් හටගන්නට පුළුවන්කමක් තියෙනවා. අකුසල් සිතක උපේක්ෂා වේදනාවක් හටගන්නට පුළුවන්කමක් තියෙනවා. අපි පොදුවේ කිව්වහත් එහෙම මේ හැම අවස්ථාවකදීම කාමරාගනුසේ අනුසය වෙනවා කියලා අපි ඒකෙන් කියනවා කුසල් සිතේද මේ අකුසලයේ යෙදෙනවා කියලා. එහෙම වුණොත් ඒක යුක්ත නැහැ ඒක ධර්මයක් වෙන්නේ නැහැ. එනිසා අපිට මේක බෙදා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳව අටුවාව තුළ මනා විග්‍රහයක් දැක්වෙනවා. කාමරාගානුසය අනුසේතීති ඉමාසු ද්වේෂ වේදනාසු උපජ්ජති කාමරාගානුසය අනුසේ වෙනවා කියනකොට දෙයාකාර වේදනාවෙහි උපදින්නේ කාම භූමියේ සැප සහ උපේක්ෂා කියන මේ වේදනා දෙකේ. සෝපනේස අකුසල වේදනාසු සහජාත වශයෙන් ආරම්මන වශයෙන් ചാති දීහාකාරයේහි අනුසේති. එතකොට දැන් මේ අනුසය වෙනවා කියනකොට අනුසය වීම ආකාර දෙකකින් කතා කරනවා. අනුසය වෙනවා කියනකොට අනුසයෙහි පැවැත්ම ආකාර දෙකකින් කතා කරනවා. එකක් තමයි සහජාත වශයෙන් සහජාත වශයෙන් ඒ කියන්නේ අපි නීවරණ කතා කරනකොට පසුගිය දේශනාව තුළ අපි කතා කළා නීවරණ සංප්‍රයුක්ත ධර්ම නීවරණ හා එක්ව යෙදුණු ධර්ම ඒ වගේම තමයි සහජාත කියලා කියන්නේ එක්ව හටගත් ධර්ම කියලා එකට උපදිනවා කියන එක එතකොට දැන් එක්ව ඉපදිලා එකටම උපදින චිත්තචෛතසිකයන්ගේ මේ අනුසේ ධර්ම යෙදෙන අවස්ථාවකුත් තියෙනවා එකටම නොයේදී ආරම්මන වශයෙන් ආරම්මණය කරලා අනුසය උපදවන අවස්ථාවකුත් තියෙනවා ඒ සකිව සහජාත වශයෙන් ආරම්මන වශයෙන් කියලා ද්විහාකාරයේහි අංශේති. ආකාර දෙකකට අනුසය වෙනවා. කොහොමද ආකාර දෙක සහජාත වශයෙන් අනුසය වෙනවා. අනිත් එක තමයි ආරම්මන වශයෙන් අනුසය වෙනවා. එතකොට සහජාත වශයෙන් අනුසය වීම සහ ආරම්මන වශයෙන් අනුසය වීම කියලා කාරණා දෙකක් අපිට අනුසය ගැන කතා කරනකොට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. අකුසලාය සුඛාය වේදනාය චේව උපේක්ඛාය වේදනාය ච සහජාතෝ පිහුත්වා uppajjati. අකුසල සැප වේදනාවෙත් අකුසල උපේක්ෂා වේදනාවෙත් සහජාත සහජාතෝ පිහුත්වා uppajjati. අකුසල සිතක යෙදෙන උපේක්ෂා වේදනාවෙත් අකුසල සිතක යෙදෙන සැප සහගත වේදනාවෙත් සහජාතෝ පිහුත්වා uppajjati සහජාත වෙලා උප්පත්තිය ලබනවා. එතකොට තා වේදනා ආරම්භණං කත්තා උපජ්ජතිති අත්තෝ ඒ වේදනාව ආරම්භණය කරගෙන උපදිනවා කියන එකයි මෙතන අර්ථයේ බවට පත් වෙලා තියෙන්නේ. එතකොට අවශේෂාපන කාමාවචර කුසල විපාක කිරිය වේදනා ආරම්භන මේව කත්තා උපජ්ජති. එතකොට දැන් මේ කතා කළේ අකුසල ධර්ම ගැනනේ. නමුත් මෙතනදී ඊළඟට කතා කරනවා අවශේෂ උන අවශේෂ වුණ කාමාවචර කුසල කුසල ධර්මයන් විපාක ධර්මයන් ක්‍රියා ධර්මයන් තියෙනවා නම් මේ දේවලුත් වේදනා ආරම්මණං කත්තා මේ ධර්මයන්ගේ වේදනාව අරමුණු කරලා උපජ්ජති උපදිනවා අනුසේ ධර්මයන්. එතකොට සහජාතයි කියලා කියප එක දැන් ඔබට පැහැදිලි ඇති සහජාත ධර්මයක් කියලා කතා කළේ අර එකට උපදින අවස්ථාවක් පිළිබඳව. ඒ කියන්නේ අකුසල සිත්වලදී අනුසේ ධර්මය අකුසල සිත සහ එකටම උපදිනවා. එතකොට ලෝභ සහගත චිත්තෝත්පාද අටේදී ලෝභ සහගත සිත්වලදී අකුසලය කාමරාගය කියන එක මේ සිත් ටිකත් එක්ක එකට උපදින ධර්මයක්. ඒකට කියනවා සංප්‍රයුක්තයි කියලා. ඒ වගේම සහජාතයි කියලා. එකට හටගත් ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට නමුත් කුසල් සිතක ගත්තාම කුසල් සිතේ කාමරාගය යෙදිලා නැහැ. නමුත් කුසල් සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ ඒක කාමරාග වශයෙන් ඒක ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. කාම වශයෙන් හෝ රාග වශයෙන් හෝ ඒක ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කාම වශයෙන් හෝ රාග වශයෙන් හෝ ඇසුරු කරන්නට පුළුවන්කම තියෙන නිසා ඒකට කියනවා ආරම්මන වශයෙන් කියලා. කලින් ඒකට කිව්වා සහජාත වශයෙන් මේකට කියනවා ආරම්මන වශයෙන් උපදිනවා කියලා. එතකොට අපිට දැන් මෙතනදී සැප වේදනාවේ සහ දුක් උපේක්ෂා වේදනාවෙහි අනුසය වෙන්නේ කියලා කිව්වට මේක මේ වේදනා ස්කන්ධයේහි පමණක් අනුසය වෙනවා කියන එක නෙමෙයි මෙතනදී කතා කරන්නේ. කියන්නේ දැන් අනුසය වෙන තැන පිළිබඳව කතා කළේ කොහොමද? අපි අනුසය කියන ලක්ෂණය පිළිබඳව කතා කළේ කාමදාත්‍ය ද්වේෂ වේදනාසු එත්ත කාමරාග අනුසය අනුසයටි කාම කාමදාත්‍ය වෙන වේදනා දෙකේ කාමරාග අනුසය අනුසය වෙනවා කියලා. එතකොට මේ කාම ධාතුවේ හේදෙන මේ වේදනා දෙකේ කාමරාගනුසය අනුසය වෙනවා කියලා කිව්වට කොයි වෙලාවකවත් මේ වේදනා දෙකෙහි විතරක්ම කාමරාගනුසය අනුසය වීමේ හැකියාවක් ඇත්තේ මේ වේදනා දෙකේ විතරක් කාමරාගනුසය අනුසය වීමේ හැකියාවක් ඇත්තේ නැහැ. අනුසය වෙනවා නම් අනුසය වෙන්නේ ඒහා සංප්‍රයුක්ත වුණ අනිත් ස්කන්ධ ටිකටත් වෙනමම වෙනවා. නමුත් වේදනාව තමයි ප්‍රධානත්වයක් ගන්න. සියලුම ධර්මයන් වේදනාව සමෝසරණ කොට පවතිනවා. ඒ නිසා අපි මෙතනදී වේදනාව කියන දේ විතරක් කතා කරනවා. එතකොට අපි ගත්තොත් එහෙම ඉත්තේසු පන රූපාදීසු. එතකොට ඉෂ්ඨ රූපාදීෙහි පවා අරමුණු අනුසේ වීම කියන කාරණේ අපි කතා කරනවා. මේ පිළිබඳව විභංග ප්‍රකරණයෙහි සඳහන් කරනකොට දක්වලා තියෙනවා යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්ත සත්තානං කාමරාග අනුසයෝ අනුසේති කියලා. එතකොට යම් ලෝකේ ප්‍රිය රූපයක් සාත රූපයක් තියෙනවා නම් ප්‍රිය රූපයේ සාත රූපයේ කියන තැනදී සත් අනුසය කරනවා සත්වයන්ට අනුසය පවතිනවා. එතකොට මේ එත්ත සත්තානම් කාමරාගනුසය අනුසේති. මෙතන සත්‍යයන්ට කාමරාගනුසයෙන් අනුසේ වීම සිද්ධ වෙනවා. ප්‍රිය රූපය සහ සාත රූපය කියන තැනදී මෙතන රූපයත් අනුසේ වෙනවා රූපය තුලත් අනුසේ වෙනවා කියන එක පිළිබඳවයි දක්වන්නේ. එතකොට නමුත් මෙතනදී රූපය කියන එකෙන් අදහස් කරන්නේ රූපස්කන්ධය කියන එක නෙමෙයි. ප්‍රිය රූප සාත රූප කියන තැන අපි ඒක කලින් කතා කරලා තියෙනවා මීට පෙර රූපය සහ රූපස්කන්ධය අතර ඇති වෙනස පිළිබඳව ප්‍රිය රූපය සාත රූපේ රූපයි රූපස්කන්ධය නෙමෙයි රූපස්කන්ධය ප්‍රිය රූප සාත රූප කියන්නේ නැහැ රූපස්කන්ධය කියන එක. එතකොට ප්‍රිය රූප සාත රූප කියලා කතා කරන තැනදී අපි පැහැදිලි කරගෙන තියෙනවා අම්මා තාත්තා දරුවා යාන වාහන අපි කැමති දේවල් ලෝකේ මේ ප්‍රිය ස්වභාව කොට ඇති සැපසහගත ස්වභාව කොට ඇති ධර්මයන්ට ප්‍රිය සාත රූප කියලා. එතකොට මේක පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු හෝ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගත්ත රූපස්කන්ධය කියන තැනින් නෙමෙයි අපි ග්‍රහණය කරගන්නේ අපිට මෙතන හම්බෙන්නේ රූපස්කන්ධ කියන තැනට නොගොස් රූපය කියන තැනින් පමණයි. එතකොට රූපය තුල අපිට අනුසය කිරීමේ හැකියාව පවතිනවා. රූපයේ දෙන තැන ප්‍රිය රූප සාත රූප කියන තැනදී සත්‍ය අනිවාර්යයෙන්ම කාමරාග අනුසයෙන් අනුසය වෙනවා. එතකොට ඒ අනුසය වෙන තැනදී යම් චිත්තජ රූපයක් තියෙනවා නම් ඒ චිත්තජ රූපේද ඒ ධර්මයන්ට සහජාත විදිහටම එතනදී යෙදෙන්නට පුළුවන්කම තියෙනවා මේ කාමරාග අනුසය අනුසයක් විදිහට. හැබැයි රූපස්කන්ධයට කවදාවත් සහජාත විදිහට අනුසය යෙදෙන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ කියන්නේ ඇහැට පතිත වෙන වර්ණ සටහනකට කවදාවත් කෙනෙකුට කාමරාගය උපදින්නට පුළුවන් කමක් නැහැ ඒ වර්ණ සතහන ගෝචර වෙන මොහොතේදී. මොකද ඒ වර්ණ සතහන ගැන හඳුනා ගැනීමට හිත වැය වෙලා මිසක ඒක සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අපි හඳුනගත්තේ නැහැ. ඒකට කියනවා විපාක උපේක්ෂාව කියලා. ඒ විපාක උපේක්ෂා මට්ටමකයි හිත පවතින්නේ. ඒ මට්ටමේදී අපිට රූපය තුළ කවදාවත් කැමැත්ත හෝ අකමැත්ත තීරණය වෙන්නේ නැහැ. රූපය තුල කැමැත්ත හෝ අකමැත්ත තීරණය වෙන්නේ ඒ රූපය හටගෙන නිරුද්ධ වෙන දවසකදී. ඒ කියන්නේ ඒ රූපය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ ඒ පිළිබඳව ආශ්‍රව ටිකෙන් ඇසුරු කළාට පස්සේ තමයි අපි ඒ රූපයේ සැපසහගත හෝ දුක්සහගත හෝ මට්ටමකින් අපි සැප දුක් වේදනා උපදවා ගැනීම සිද්ධ කරගන්නේ. එතකොට යම් ලෝකයේ පිය රූපං සාත රූපං කියලා කතා කරන තැනකදී යම් ලෝකේ ප්‍රිය සාත රූපයක් තියෙනවා නම් කතා කරන තැනදී අපිට පේනවා මේක රූපස්කන්ධය නෙමෙයි කියන එක රූපස්කන්ධයේහි ප්‍රිය රූප සාත රූප නොතිබුණු බව නිසා ප්‍රිය රූප සාත රූපය දෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක ආශ්‍රව ටිකකින් උපදවන ආශ්‍රව හා සංප්‍රයුක්ත වුණ දෙයක් එහෙනම් එතන ආශ්‍රව හා සංප්‍රයුක්තයි නම් ආශ්‍රව හා එකට යෙදිලා තියෙනවා නම් එතන අංශයත් එකට යෙදිලාම පවතිනවාමයි කියන කාරණය ඔබට මේ කාරණාවේදී ඔබට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මෙතනදී යත් කාමරාගානුසයෝ නානුසේති තත් දිත්තානුසයෝ නානුසේතිති දුක්ඛාය වේදනායි රූප ධාත්වය අරූප ධාත්වය යත් කාමරාගානුසයෝ නානුසේති. එතද මෙතන අනිත් අනුසේ ධර්මයන් හා එක්ව ඊළඟට අපි කතා කරනවා. මොකද අපි මුලින්ම මතක් කළා මේක යමක ප්‍රකරණයේ දැක්වෙන දෙයක්. යමක ප්‍රකරණය කියනකොට යමකයක්. යමකයක් කියලා කියන්නේ කාරණා දෙකක් කියන එක. එතකොට කාරණා දෙකක් අරගෙන සාකච්ඡා කරනවා. උදාහරණයක් කිව්වොත් යස කාමරාගානුසය අනුසේති තස පටිගානුසය අනුසේති යම් කෙනෙකුට කාමරාගානුසය අනුසය වෙනවා නම් ඔහුට පටිගානුසය අනුසය වෙනවද කියලා ප්‍රශ්නයක් අහනවා. යම් කෙනෙකුට කාමරාගානුසය අනුසය වෙනවා නම් ඔහුට පටිඝානුසය අනුසය වෙනවද? ආමන්ත. එතකොට ඔහුට පටිඝානුසය අනුසය වෙනවා. යසවාපන පටිඝානුසය අනුසයති තස්ස කාමරාගානුසය අනුසයති. දැන් මුලින් යහුවා යම් කෙනෙකුට කාමරාගානුසය අනුසය වෙනවා නම් පටිඝානුසය අනුසය වෙනවද කියලා. ඊට පස්සේ නැවත අහනවා අනෙක් පැත්තට යම් කෙනෙකුට පටිඝානුසය අනුසය වෙනවා නම් ඔහුට කාමරාගානුසය අනුසය වෙනවා. දැන් මේකට කියනවා කාරණා දෙකක් යමකයක්. කාමරාගානුසය තිබ්බොත් පටිඝානුසය තියෙනවද? පටිඝානුසය තියෙන කෙනාට කාමරාගානුසය තියෙනවා. දැන් ඒකට දෙපැත්තට කාරණා දෙකක් යවුවොත් මේකට කියනවා යුගලයක් කියලා. එතන යමකයක් කියලා කියනවා. එතකොට යම් කෙනෙකුට කාමරාගානුසයක් තියෙනවා නම් ඔහුට පටිඝානුසය තියෙනවා. පටිඝානුසයක් තියෙනවා නම් යම් කෙනෙකුට කාමරාගානුසයක් තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ කාමරාගානුසයේ තියෙන කෙනාට පටිඝානුසය තියෙනවා කියන එකෙන් කාමරාගානුසයේ යෙදෙන මොහොතේදී පටිඝානුසය අනිවාර්යෙන් යෙදෙනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ අපිට කැමැත්ත සහ අකමැත්ත එකම වස්තුවක් විශේෂෙහි එක සිතක එකපාර පහල කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ලෝභය සහ ద్వේෂය කියන එක එකම සිතක එක විදිහට පවත්වන්නට පුළුවන් කමක් නැහැ. ඒවා ප්‍රතිපක්ෂ ධර්ම. එතකොට මෙතනදී කතා කරන්නේ ඒ හිතේදී කාමරාගනුසය පවත්වන කෙනාට පටිඝානුසය පවතිනවාද කියන එක ගැන නෙමෙයි කාමරාගානුසය යම් කෙනෙකුට අප්‍රහීන නම් ප්‍රහීන වෙලා නැත්නම් ඔහුට පටිඝානුසයත් ප්‍රහීන වෙලා නැහැ පටිඝානුසයත් අප්‍රහීනව පවතිනවා යම් කෙනෙකුට පටිඝානුසය ප්‍රහීන වෙලා නැත්නම් ඔහුට කාමරාගානුසයත් අප්‍රහීනව පවතිනවා කියන කාරණය තමයි මේ තුල විග්‍රහ කළා දක්වන්නේ. යස කාමරාගානුසය අනුසේති තස්ස මානානුසය අනුසේති इति. එතකොට යම් කෙනෙකුට කාමරාගානුසය අනුසය වෙනවා නම් දැන් මේ අනුපූර ක්‍රමවේදයකට යන්නේ දැන් කාමරාගානුසය තමයි මූලික කරගන්නේ කාමරාගානුසය අනුසය වෙන කෙනාට පටිඝානුසය අනුසය වෙනවාද කියලා අහුවා. ඊට පස්සේ ඒකෙම දෙවෙනි කාරණේ දෙවෙනි යමකේ දෙවෙනි එක හැටියට ගත්තා අටිගානුසය අනුසය වෙන කෙනාට කාමරාගානුසය අනුසය වෙනවා කියලා. ඒකෝට දැන් ඔන්න දෙකේ කොටසක් ඉවරයි. දෙකක් මාත්‍රා දෙකක් ඉවරයි. ඊට පස්සේ ඊළඟ යුගලයේ එනවා යම් කෙනෙකුට කාමරාගානුසය අනුසය වෙනවා නම් ඔහුට මානානුසය අනුසය වෙනවා. යම් කෙනෙකුට කාමරාගය තියෙනවා නම් කාමරාගයේ තියෙන කෙනාට මානානුසය අනුසය වෙනවා. යම් කෙනෙකුට කාමරාගය අනුසය වෙනවා නම් ඔහුට මානානුසය තියනවද? ඔව් තියෙනවා. යම් කෙනෙකුට කාමරාගය අනුසය වෙනවා නම් ඔහුට මානානුසය අස්මානය වෙන්න පුළුවන්. එතකොට එතනින් එහාට ගිහිල්ලා තවදුරටත් මානය ඇති වෙන වික්ති සහගත මට්ටමින් ඇති වෙන මම මගේ ආත්ම දෘෂ්ටිය මට්ටමටම වෙන්න පුළුවන්. ඒකට වෙනම අපි පිටානුසය කියලා කතා කරනවා. එතකොට මෙතනදී මානෙ කියන තැන විතරක් අරගෙන අපි කතා කළොත් යම්කිසි කෙනෙකුට කාමරාගයේ අප්‍රහීන නම් ඔහුට අනිවාර්යයෙන්ම මානානුසයක් තියෙනවා. එතකොට මේ මානානුසය තුල අස්මිමානය අප්‍රහීනභාවය තියෙනවා. මේ කාමය විදින කෙනෙකු නිර්මාණය වීම, පුද්ගල බව නිර්මාණය වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවාමයි. ඒ නිසා කාමරාගානුසය යම් කෙනෙකුට අනුසය වෙනවා නම් එයාට මානානුසය අනුසය වෙනවා කියන ධර්මයක් තියෙනවා. ඊට පස්සේ ඒක අනෙක් පැත්තට අහනවා. දැන් අපි ඉස්සෙල්ලා අර පටිඝානුසය ගැන අහුවා වගේ කාම කාමරාගයේ තියෙන කෙනාට පටිඝේ තියෙනවද කියලා අහලා පටිඝානුසය තියෙන කෙනාට කාමරාගයේ තියෙනවද කියලා අහුවා වගේම මෙතනදී දැන් කාමරාගයේ තිබුණොත් මානානුසය තියෙනවද? දැන් අනිත් පැත්තට ප්‍රශ්නය යොමු කරනවා. මානානුසය යම් කෙනෙකුට තියෙනවා නම් ඔහුට කාමරාගානුසය අනුසය වෙනවද? එතකොට අපිට බෙදලා උත්තරයක් ලැබෙන්නේ අනාගාමිස්ස මානානුසය අනුසේති නොච නොච තස්ස කාමරාගානුසය අනුසේති අනාගාමී ආර්යයන් වහන්සේට මානානුසය අනුසය වෙනවා නොච තස්ස ඒ කෙනාට කාමරාගානුසය අනුසය වෙන්නේ නැහැ අනාගාමී ආර්යයන් වහන්සේට කාමරාගානුසය අනුසය වෙන්නේ නැහැ අනාගාමී ආර්යයන් වහන්සේට අනුසය වෙන්නේ මානානුසය අනුසය වෙනවා එතකොට මෙතනදී වැදගත් කාරණාවක් තියෙන්නේ කියන්නේ දැන් ඉස්සෙල්ලා හුවා කාමරාගයේ තිබුණොත් මානානුසය තියනවද? ඔව්. යම් කෙනෙකුට කාමරාගය තියෙනවා නම් කාමරාගයේ පවතින පුද්ගලයාට මානානුසයත් අනුසය වෙනවමයි මානයත් ඒහා සමගම යෙදෙනවමයි. එතකොට අනිත් පැත්තට ඇහුවා මානානුසය තියෙනවා නම් කාමරාගනුසය තියනවාද කියලා. එතකොට බෙදලා කියනවා නෑ අනාගාමී ආරයන් වහන්සේට මානානුසය තියෙනවා. නමුත් කාමරාගනුසය නැහැ. එතකොට එතනදී අපි මෙහෙම න්‍යායක් දත යුතුයි. කාමරාගය තියෙන හැමතැනකම මානය මානානුසය තිබුණට මානානුසය ඇති හැමතැනකම කාමරාගානුසය අනුසය වෙන්නේ නැහැ. කාමරාගානුසය ඇති හැමතැනකදීම මානානුසය තිබුණට මානානුසය ඇති හැම තැනකම කාමරාගානුසය තියෙනවා කියන ගණයට යන්නේ නැහැ. එතකොට ඒක හරියට කෝටිපතියෙකු සහ ලක්ෂපතියෙකු කියලා අපි කිව්වොත් කෝටිපතියෙකු ඉන්න හැමතැනකම කෝටිපතියෙක් කියන තැනක ලක්ෂපතියෙකු નિરાයාසයෙන්ම පවතිනවා. නමුත් ලක්ෂපතියෙකු ළඟ කෝටිපතියෙක් පවතින්නේ නැහැ. අන්න ඒ වගේ තමයි යම්කිසි කෙනෙකුට කෝටිපතියෙක් කියලා කියන්නේ අපි කෙලෙස් වලින් ගොඩක් පොහොසත් කාමරාගයක් තියෙනවා මානානුසයත් ඒ කෙනාට තියෙනවා රළු මට්ටමින් ගියපු කාමරාගයක් තියෙන කෙනාට අනිවාර්යයෙන්ම මානානුසය කියන ධර්මයක් පවතිනවා හැබැයි කාමරාගය ප්‍රහීන කරපු අනාගාමී ආර්යයන් වහන්සේට තව අප්‍රහීනව මානානුසය පවතිනවා හැබැයි කාමරාගය ප්‍රහීනයි ඒ නිසා කාමරාගයේ යෙදෙන හැමතැනකදීම මානානුසයේ යෙදුනට මානානුසයේ යෙදෙන හැමතැනකම කාමරාගයේ යෙදෙනවයි කියන පරයය නොකිය යුතුයි. තින්නම් පුද්ගලානම් මානානුසයෝච අනුසේති කාමරාගානුසයෝච අනුසේති. පුද්ගලයන් තුන්දෙනෙකුට කාමරාගයත් අනුසය වෙනවා මානානුසයත් අනුසය වෙනවා කවුද ඒ තුන්දෙනා? එතකොට දැන් අනාගාමී ආරයන් වහන්සේ අතහැරියට පස්සේ තව පුද්ගලයෝ තුන්දෙනෙක් ඉන්නවා මේ පුද්ගලයෝ තුන්දෙනාට කාමරාගයත් අනුසය වෙනවා, මානානුසයත් අනුසය වෙනවා. කවුද මේ පිග්ගලයන් තුන්දෙනා? සෝවාන් ආර්යයන් වහන්සේ, සකුදාගාමී ආර්යයන් වහන්සේ, පෘතජ්ජන පුද්ගලයයි කියන මේ තුන්දෙනාට කාමරාගයත් අනුසය වෙනවා. ඒ වගේම මානානුසයත් අනුසය වෙනවා. කාමරාගයත් දෙන්න පුළුවන්කම තියෙනවා, මානානුසයත් දෙන්න පුළුවන්කම තියෙනවා. සෝවාන් ආර්යයන් වහන්සේටත්, සකුදාගාමී ආර්යයන් වහන්සේටත්, පෘතජ්ජන පුද්ගලයාට. එතකොට මෙන්න මේ පුද්ගලයන් තුන්දෙනාට කාමරාගනුසයයි මානනුසයයි කියනවා. මේ දැන් දෙකක් කතා කළා. එතකොට දැන් දෙකේ ගොඩවල් දෙකක්. කලින් කතා කළා කාමරාගයේ තිබුණොත් පටිඝානුසය තියෙනවද කියලා. ඊට පස්සේ පටිඝානුසය තිබුණොත් කාමරාගනුසය තියෙනවද කියලා ඒ කොටස ඒ කාරණා දෙක අවසానයි. ඊට පස්සේ අපි තව ද්විත්වයක් අරගෙන කතා කළා. ඒ ද්විත්වය තමයි යම් කෙනෙකුට කාමරාගනුසය තියෙනවා නම් ඔහුට මානානුසය තියෙනවද? වගේම මානානුසය තියෙනවා නම් ඔහුට කාමරාගනුසය තියෙනවද කියන කාරණය අපි කතා කළා. එතකොට මෙතනදී මුද්‍රණ දෝෂයක් අපිට පොතේ දකින්නට පුළුවන්කම තියෙනවා. යස්සවාපන මානානුසය අනුසේති තස්ස කාමරාගනුසය කියන එකට මුද්‍රණ දෝෂයක් විදිහට භවරාගනුසය අනුසේතිති කියලයි එදිලා තියෙන්නේ. ඒක සිංහල පරිවර්තනයේ පැත්තේ නිවැරදිව යෙදিলা තියෙනවා. ඒ වගේම ඊට යටින් උත්තරේ දෙනකොටත් භවරාගනුසය නැතුව කාමරාගනුසය කියලා සකස් වෙලා උත්තරේ ලැබෙනවා යම් කෙනෙක් පෙළ බලනවා නම් එතන කාමරාගනුසය කියන එක කියන්නේ අනුසය වාරේ දෙවෙනි යුගලයේහි එන දෙවෙනි කාරණාවේ භවරාගනුසය නෙමේ කාමරාගනුසය ලෙස එතන වෙනස් විය යුතුව පවතිනවා. එතකොට යස්ස කාමරාගානුසය අනුසේති තස්ස දිත්තානුසය අනුසේති इति. දැන් ඉස්සෙල්ලා ඇහුවා කාමරාගයයි පටිගයයි ඊට පස්සේ ඇහුවා කාමරාගයයි මානානුසයයි ඊට පස්සේ දැන් අහනවා කාමරාගානුසය අනුසය වෙන කෙනාට දිත්තානුසය තියනවාද? යම් කෙනෙකුට කාමරාගය අනුසය වෙනවා නම් කාමරාගය අනුසය වෙන කෙනාට දිත්තානුසය තියනවාද? දික්ඛානුසය කියලා කියන්නේ මොකද්ද? අපි ආත්ම දෘෂ්ටිය කියලා කතා කරනවා සත්පුද්ගල ආත්ම දෘෂ්ටිය කියන දිට්ඨිය කියලා මේ දිට්ඨි ධර්මය අනුසය වෙන තැනක් ගැන. ද්වින්නම් පුද්ගලානම් කාමරාග අනුසය අනුසයති. ඒකට ඒක එකෙල්ලේ කියන්නේ නැහැ. පුද්ගලයන් දෙදෙනෙකුට කාමරාග අනුසය අනුසය වෙනවා. නොච තේසන් දිට්ඨානුසය අනුසයති. නමුත් ඒ අයට දිට්ඨානුසය අනුසය වෙන්නේ නැහැ. පුද්ගලයන් දෙදෙනෙකුට කාමරාග අනුසය අනුසය වෙනවා නොච තේසං දිත්තානුසය අනුසයති ඇයට නමුත් දිත්තානුසය අනුසය වෙන්නේ නැහැ කාටද සෝවාන් ආර්යයන් වහන්සේටයි සකෘදාගාමී ආර්යයන් වහන්සේටයි කාමරාගානුසය අනුසය වෙනවා දිත්තානුසය අනුසය වෙන්නේ නැහැ ඒ කියන්නේ දිත්තානුසය කියලා කියන තැනදී ආත්ම දෘෂ්ටිය අනුසය වීම සිද්ධ වෙන්නේ නැහැ එතකොට දැන් මේ වගේ කාරණාවන් තුළ අපිට බොහෝ ධර්ම ප්‍රදේශයන් පැහැදිලි වෙනවා වගේම සමාජය තුළ තියෙන ධර්මයේ පිළිබඳව තියෙන නොයෙක් ප්‍රශ්න ගැටළු වලට පවා අපිට පිළිතුරු සැපයනවා. දැන් පුද්ගලයන් දෙදෙනෙකුට කාමරාගංශය අනුසය වෙනවා. නමුත් දිත්තානුසය අනුසය වෙන්නේ නැහැ. එතකොට දිත්තානුසය කියනකොට දැන් කෙනෙක් හිතනවා නම් ආත්ම කියන එකට අර සාර අර්ථයෙන් විතරක් අරගෙන කතා කරනවා නම් ඒ කියන්නේ අත්ත සහ අනත්ත කියන අනාත්මයි කියන්නේ අසාරකට්ඨේන අනත්තෝ කියලා මේ අනාත්ම නෙමෙයි මේක අසාරාර්ථය විතරයි මේකේ තියෙන්නේ කියලා අනාත්ම කොටස ඉවත් කළොත් එහෙම මෙතනදි දැන් මේ අර්ථයට කිසිසේත්ම ගලපන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි? දැන් කාමරාගනුසේ තියෙනවා. කාමරාගනුසේ තියෙනවා නම් එයා සාරවත් කොට ගැනීම හොඳයි කියලා හිතනකම ඒකේ ඇලීම සහ බැඳීම කියන කාරණාව ඒ කෙනාට තියෙනවා. කාටද? සෝවාන් ආරයන් වහන්සේටත් තියෙනවා, සෞදාගාමී ආරයන් වහන්සේටත් තියෙනවා. හැබැයි දිඨානුසය ප්‍රහීනයි. දිඨානුසය දෙන්නට පවතින්නේ නැහැ. නොචතස්ස දිඨානුසය අනුසේති. ඒ දෙන්නට නොචතේසන් දිඨානුසය අනුසේති. ඒ දෙදෙනාට දිඨානුසය අනුසය වෙන්නේ නැහැ. එතකොට දිඨානුසය අනුසය වෙන්නේ නැහැ කියන තැනින් කියනවා රූපං අත්තෝ සමනුපස්සති රූපේ ආත්මවත් කොට දකිනවා ආත්මේ රූපවත් කොට දකිනවා රූපේ කෙරෙහි ආත්මය ආත්මේ කෙරෙහි රූපේ කියලා ගන්න මේ සතරාකාර ආත්ම දෘෂ්ටිය ඔහුට පවත්වන්නට පුළුවන් කමක් නැහැ ඒක සම්පූර්ණයෙන්ම දුර වෙලා තියෙනවා මේ පුද්ගලයා කියනට. ඒකට තමයි දික්ඨානුසය කියලා කියන්නේ මේ ආත්මවත් කොට ගන්න දෘෂ්ටියට කියනවා දික්ඨානුසය. එතකොට ඔක සාරවත් කියලා ඔකට දැම්මොත් එහෙම සාරයි කියලා හිතන කමයි දික්ඨානුසය කියලා. සෝවාන් ආරයන් වහන්සේ කාමරාගනුසය තියෙනවා නම් දික්ඛානුසය එහෙනම් සෝවාන් ආරයන් වහන්සේට අප්‍රහීනයි කියන්නට වෙනවා මොකද සාරවත් බවෙන් තොරව කාමරාගයේ පැවැත්මක් නැතිකම නිසා. ඒ නිසා මේ වගේ කාරණාවන් નિවරදිව ග්‍රහණය කර ගැනීම තුළ අර මිත්‍යා මතවාදයන්ට අපි අපිව වැටීමට තියෙන ඉඩකඩ ඊටාම අවම වෙනවා මොකද අපිට තේරෙනවා මෙතන තියෙන යථාර්ථය කුමක්ද කියන කාරණය අපිට පේනවා දිඨානුසය යම් කෙනෙකුට පවතිනවා නම් ඒ දිඨානුසය කියන තැන පවතින කෙනා පුතජ්ජනෙක් මිසක සෝවාන් හෝ සකුදාගාමී ආරයන් වහන්සේ නමක් නෙමෙයි. නමුත් සාරවත් කොට ගත්ත ලෝකේ හොඳයි කියලා හිතන මට්ටමේ කාමරාගානුසය සෝවාන් ආරයන් වහන්සේටත් තියෙනවා. සකුදාගාමී ආරයන් වහන්සේටත් තියෙනවා. එතකොට ආත්ම දෘෂ්ටිය දුර වෙලා තියෙනවා. නමුත් සාරවත් කොට හිතනකම දුරු දුරු නොවුණුකම එතන පවතිනවා. ඒත් දැන් අපි මේ තුන්වෙනි යමකයක් කතා කරන්නේ යස කාමරාගනුසය අනුසේති තස දිත්තානුසය අනුසේති इति යම් කෙනෙකුට කාමරාගනුසය තියෙනවා නම් ඔහුට දිත්තානුසය අනුසය වෙනවද කියලා දින්නම් පුද්ගලානම් කාමරාගනුසය අනුසේති පුද්ගලයන් දෙදෙනෙකුට කාමරාගනුසය අනුසය වෙනවා කියලා පැහැදිලි කළා. නොචිතේ සංදිත්තානුසය අනුසේති ඇයට දිත්තානුසය අනුසය වෙන්නේ නැහැ. පුතග්ජනස්ස කාමරාගානුසයෝච අනුසේති දික්ඛානුසයෝච අනුසේති ප්‍රතඥයට කාමරාගයත් අනුසය වෙනවා දෘෂ්ටියත් අනුසය වෙනවා ප්‍රතඥ කෙනාට කාමරාගයත් අනුසය වෙනවා ආත්ම දෘෂ්ටියත් අනුසය වෙනවා කියන මේ දෙකම යෙදෙනවා කියන්නේ අපේ මනෝභාවය පිළිබඳවයි පැහැදිලි කරන්නේ කාමරාග අනුසයත් අනුසය වෙනවා ආත්ම දෘෂ්ටියත් පැහැදිලි වෙනවා ප්‍රතඥයෙකුගේ මනෝභාවය තුළ ඒ කියන්නේ කාමරාගය කියන එකෙහි පැවැත්මට අනිවාර්යයෙන්ම ආත්ම දෘෂ්ටියේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. කාමරාගය කියන එකේ පැවැත්ම තමයි අරමුණෙහි සතුටු වෙනකම විතරක් පවත්වන කම. නමුත් සතුට ඇති කරන්නා වූ ආත්ම සංකල්පයක් ගෙනවිද්දීම අයිති වෙන්නේ අපිට දිඨානුසේත. එතකොට සතුට ඇති කරන ආත්ම සංකල්පයක්. ඒ කියන්නේ දරුවා වූ ආත්මයක් ලෝකේ පවතිනවා. එතන පුංචි කාලේ ඉඳලා පවතින ආත්මයක් එතන තියෙනවා. ඒකට අම්මා වූ ආත්මයක් ලෝකේ තියෙනවා. ඒ තියෙන ආත්මය එක්ක රූපයක් වූ ආත්මය නැත්නම් ඔය රූපය ඇතුලේ තමයි මේ දරුවා වෙච්ච ආත්මය තියෙන්නේ කියලා අපිට ඒ ආත්මය මෙතනින් තව තැනකට යන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට අපිට පවතින ආත්ම සංකල්පයක් තියෙනවා. එතකොට මේ ආත්ම සංකල්පය රළුයි. අපි අද බැඳිලා ඉන්නේ කාමරාගනුස්සයනුත් ඇලිලා. ඒ වගේම ආත්ම සංකල්පය නිසා ඇති කරන මේ දිත්තානුස්සයෙන් අනුසය වෙලා තවත් මේක දැඩි කරලා තියෙනවා. මොකද අපිට කාමරාගයේ විතරක් නම් ගැටලුව අපිට අරමුණෙහි විතරක් ඇලීම කියන කාරණයෙන් ඇති වෙලා තියෙනවා. නමුත් මෙතන අරමුණ කියන මට්ටමට එහා ගිහිල්ලා ආත්මයකට ඇලීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේක තවදුරටත් දැඩි ඇලීමක් ලෙස දක්වලා තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී දේශනා කරන්නේ පුංචි ගල් කැටයක් සහ මහා මේරුව මහා මේරු පර්වතය උපමාවට උදාහරණයක් අරගෙන මේ ලෝකේ සෝවාන් ආර්යයන් වහන්සේට සෝවාන් ඵලයටපත් වුණ ආර්යයන් වහන්සේට ගෙවුණු යම් දුකක් තියෙනවා නම් මහා මේරු පර්වතයේ තරම් මහා විශාල දුකක් ගෙවිලා ඉවරයි. අවශේෂයම් දුකක් තියෙනවා නම් මේ අපේ තියෙන කුංචි ගල් කැටේ වගේ කියලා බුදුරජාණන් වහන්සේක අවස්ථාවකදී දේශනා කරනවා. මොකද ඒ තරම් මත්තමක දුකක් ගෙවලා තියෙනවා. හේතුව මේ ආත්ම දෘෂ්ටිය දැසගන්න මේ කෙලෙසේ නිසා අර මට්ටමකට තරම් අපිව රළු මට්ටමකට පත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ තරම්ම රළු මට්ටමකට අපිව පත් කිරීමේ හැකියාව තියෙනවා ඒ පවත්න ආත්ම දෘෂ්ටියට. ඒ ආත්ම දෘෂ්ටියට පුළුවන්කම තියෙනවා අපායගාමී අකුසලයන් සිද්ධ කරන්නට. ඒ ආත්ම දෘෂ්ටියට පුළුවන්කම තියෙනවා ජීවත් වෙන සත්තු මරන්න, ආත්මයන් ඝාතනය කරන්නට. එතකොට ඒ ආත්ම විශේෂෙහි විවිධ දෘෂ්ටීන් දරන්නට සාසුතු ඡේද වශයෙන් පුළුවන්කම තියෙනවා. එතකොට එතන මහා භයංකර අකුසල තත්වයන් උද්දීපනය කරන්නට අවශ්‍ය පසුබිම නිකම්ම සකස් කරලා තියෙනවා. එතකොට දැන් මේ තුල පැහැදිලි කරලා තියෙනවා මහ විශාල කාරණා කීපයක්. ඒ තමයි අපිට දෘෂ්ටිය කියන එකෙහි තියෙන ditthi සහගත මට්ටමක අනුසේහි ඇති බලවත්කම අපිට අස්ථාවර ස්වභාවයක් ගොඩනගලා තියෙනවා. සසරේ මොන තැනකට යන්න වෙයිද මොන මට්ටමේ උප්පත්තියක් අපිට උරුම කරයිද කියන තැනක ඇති අස්ථාවර මට්ටමක් මෙතන පවත්වලා තියෙනවා මේ ditthi සාගත කෙලෙසත් එක්ක. ඒ නිසා මේ ditthi සාගත කෙලෙසය සෝවාන් ආරයන් වහන්සේට, සකුදාගාමී ආරයන් වහන්සේට සම්පූර්ණයෙන්ම දුරු වෙලා ප්‍රහාණයටපත් වෙලා තියෙනවා. ඒ නිසා සෝවාන් ආරයන් වහන්සේට මෙතනදී පවතින්නේ නැහැ ditthානුසය කියන කාරණය. එතකොට දැන් ඔය කාමරාගනුසේ යම් කෙනෙකුට අනුසය වෙනවා නම් ඔහුට දිත්තානුසය අනුසය වෙනවද කියන ප්‍රශ්නේ අහුවේ. දැන් ඒකම අනිත් පැත්තට අහනවා. යම් කෙනෙකුට දිත්තානුසය අනුසය වෙනවා නම් ඒ කෙනාට කාමරාගනුසය අනුසය වෙනවා. යම් කෙනෙකුට දිත්තානුසය අනුසය වෙනවා නම් කියනකොට දැන් අපි කිව්වා පුතඥයටයි දිත්තානුසය අනුසය වෙන්නේ ඒක සෝවන් ආරණාසයට නෙමෙයි කියලා. එහෙනම් මේ අහන්නේ පුතඥයට කාමරාගනුසය අනුසය වෙනවද කියලා. විසජ්ජනයට කාමරාගානුසය අනුසය වෙනවා ආමන්තා. එතකොට දැන් මුලින් ඇහුවා කාමරාගානුසය තියෙන හැමෝටම දිත්තානුසය තියෙනවද? නෑ සෝවාන් සකුදාගාමී ආරණ වහන්සේලාට ඒ පුද්ගලයන් දෙදෙනාට ලෝකේ කාමරාගය තියෙනවා. නමුත් දිත්තානුසය දෙන්නේ නැහැ. ඊට ඒක අනිත් පැත්තට අහනවා යමකේ දිඨානුසය තියෙන කෙනාට කාමරාගනුසය අනුසය වෙනවද? ඔව්. මොකද දිඨානුසය තියෙනවා නම් ඔහු ප්‍රතඥයේ ඒ ප්‍රතඥයට කාමරාගය අනුසය වෙනවා. විශේෂයෙන්ම මේ කාරණා ටික පැහැදිලි කරගන්නකොට ඔබට සිතක් කරන්නට කැමති ඔබට මේ පොත ළඟ තියාගෙන මේ කාරණාව බලා ගන්නට පුළුවන් නම් ඉතාම වැදගත් වෙනවා. යමක ප්‍රකරණේ එන ද්විතීය භාගයේ දෙවෙනි පොතේ මේ කොටස දැක්වෙන්නේ අනුසේ යමකය සංඛාර යමකය අවසන් වෙලා අනුසේ යමකය පවතින්නේ. එතකොට මේ කාරණා ටික අසල තියාගන්නට පුළුවන් නම් ඔබට ලොකු අර්ථයක් සිද්ධ කරගන්නට කරුණු කාරණා ටිකක් පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙවි. මොකද මේ කාරණා ටික පිළිබඳව ලබා ගන්න අවබෝධයෙන් මහ විශාල කාරණා සමූහයක් අපිට ඇති වෙනවා වගේම ධර්මඥානයක් ඇති වෙනවා වගේම අනිත් පැත්තෙන් අපිට ප්‍රතිපදාවට අවශ්‍ය කාරණා සමූහයකුත් එළියනවා ඒ වගේම දෘෂ්ටානුගතීන්ටපත් නොවීම පිණිස දෘෂ්ටානුගතීන්ට කියලා කියන්නේ විවිධ මිත්‍යා මතවාදයන්ටපත් නොවීම පිණිස අපිට කරුණු කාරණා සමූහයක් මේ තුල අපිට ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා එතකොට ඒ නිසා මේ කාරණා ටික අධ්‍යයනය කිරීම මේ කාරණා ටික පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒකට අපි මේ කතා කළේ යමක දෙකක් යමක තුනක් පිළිබඳව පළවෙනි යමකේ අපි කිව්වා යම් කෙනෙකුට කාමරාගානුසය අනුසය වෙනවා නම් ඔහුට පටිඝානුසය අනුසය වෙනවද කියලා ඊට පස්සේ ඔහු කිව්වා යම් කෙනෙකුට පටිඝානුසය අනුසය වෙනවා නම් ඔහුට කාමරාගානුසය අනුසය වෙනවද කියලා හුවා ඊට පස්සේ මේ භූමි මට්ටමක නිසා දෙන්නටම ඔව් කියලා උත්තරය ලැබුණා එතකොට ඒක පළවෙනි යමකේ ඊට පස්සේ ඊළඟ එක යම් කෙනෙක්ට කාමරාගනුසය අනුසය වෙනවා නම් ඔහුට මානානුසය අනුසය වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කාමරාගයේ යමෙකුට තියෙනවා නම් එයාට මානානුසය තියෙනවා. යමෙකුට මානානුසය තියෙනවා නම් ඔහුට කාමරාග කාමරාගනුසය තියෙනවාද කියලා අහනකොට අනාගාමී ආරයන් වහන්සේට අස්මිමානය තියෙනවා. අස්මිමානේ වෙමි කියන හැඟීම දුර වෙන්නේ අරිහත් ඵලයෙන්. එතකොට අනාගාමී ආරයන් වහන්සේට ඒක තියෙනවා. නමුත් කාමරාගය ඇත්තේ නැහැ. එතකොට කාමරාගනුසයෙන් දුරුයි කාමරාගානුස්සයෙන් දුර වෙනකොට අනාගාමී ආරයන් වහන්සේට ඒක ඇත්තේ නැහැ. නමුත් පුද්ගලයෝ දෙන්නෙකුට කාමරාගානුස්සයත් අනුසය වෙනවා. පුද්ගලයෝ තුන් දෙනෙකුට කාමරාගානුස්සයත් අනුසය වෙනවා. මානානුස්සයත් අනුසය වෙනවා. කාටද? ප්‍රසජ්ජනයට, සෝවාන් ආරයන් වහන්සේටත්, සකුදාගාමී ආරයන් වහන්සේටත් කාමරාගානුස්සයත් ඒ වගේම මානානුසයත් අනුසය වීම සිද්ධ වෙනවා කියන මේ කාරණය දෙලෙනවා. ඊට පස්සේ තුන්වෙනි පරයය හැටියටයි අපි කතා කරමින් හිටියේ දිත්තානුසයත් එක්ක යම් කෙනෙකුට කාමරාගයේ යෙදෙනවා නම් කාමරාගනුසය යෙදෙනවා නම් දිත්තානුසය යෙදෙනවද කියලා අහනකොට නෑ හේතුව කාමරාගනුසය අනුසය වෙනවා සෝවානාරයන් වහන්සේටත් ඒ වගේම සකුදාගාමී ආරයන් වහන්සේටත් නමුත් දිත්තානුසය අනුසය වෙන්නේ නැහැ පුතඥයට දිත්තානුසයත් අනුසය වෙනවා ඒ වගේම කාමරාගනුසයත් අනුසය වෙනවා මේ ධර්මතා දෙකෙන්ම අනුසය වීම සිද්ධ වෙනවා කියලා මේ කාරණය අපි පැහැදිලි කරගත්තා. යම් කෙනෙකුට දිඨානුසය අනුසය වෙනවා නම් ඒ කියන්නේ පුතඥයෙකුට ඔහුට කාමරාගනුසය අනුසය වෙනවද කියලා අහනකොට ඔහු පුතඥයට දිඨානුසයත් කාමරාගනුසයත් අනුසය වෙන නිසා ඒකට ඔහු කියලා අනුමත කිරීම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට ඒ කාරණා ටික පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. වෙනතුනේ මේ විදිහට අපිට මේ ධර්මතාවයන් පිළිබඳව සාකච්ඡා කරනකොට අපේ ධර්ම මාර්ගයට විෂදව නැතිනම් අවිප්පටිසාරී විපිලිසර භවකින් තොරව පිවිසීමේ හැකියාව සැකසංකා රහිතව නිශ්චය කර ගැනීමේ හැකියාව අපිට පවතිනවා මේ කාරණා පිළිබඳව අපිට දැනුමක් සහ දැක්මක් අපිට තියෙනවා නම් ඒ නිසායි මේ කාරණා තාමත් වැදගත් වෙන්නේ. හොඳයි. අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරගෙන හැමදෙනාම වටිනා කුසල ධර්මයක් තම තමන්ගේ ජීවිතවලට සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමට අමා මහ නිවන සැනසීම පිණිසම මේ කුසල ධර්මයන් හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා.